ධර්මානුශාසනාව. දේශකයන්න් වහන්සේ කන්නිමහර වේලවනාරාම විහාරවාසී පූජ්‍යපාද මල්සිරිපුර ධම්මකුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමංච භික්කවේ චිත්තස්ස උපක්ඛිලේසු සද්දා බුද්ධිමත් ප්‍රඥාවන්ත පින්නතුනේ පින්නතේනේ මේ පින්නතුන් සෝදානන් වෙන්නේ භාගතුන් වහන්සේ දේශනා කරා වූ ඒ චිත්ත උපක්ලේශයන් එම් නැත්තම් හිතේ ඇති වෙන කෙලෙස් ගැන අවබෝධයක් ලබා ගන්නයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අපි ආකාර තුනකින් පිරිසුදු වෙන්න ඕනේ කියලා. පළවෙනි ආකාරය තමයි අපි කය සංවර කර ගැනීම. දෙවෙනි එක තමයි අපේ වචනය සංවර කර ගැනීම. තුන්වෙනි එක තමයි සිත සංවර කර ගැනීම. එතකොට අපි දන්නවා කය සංවර කරගන්න නම් අපේ කාරණා තුනක් කාරණා තුනක් ප්‍රධාන වශයෙන් අපි දැනගන්න ඕනේ එතනදී. මොකක්ද ඒ කාරණා තුන? ඒ ප්‍රහාණය කරන්න ඕනේ ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමිත්‍යාචාරය. ඊළඟට වචනය සංවර කරගන්න මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්ත කලාප කියන මේ හතර අපි නවත්තන්න ඕනේ. දැන් ඔය ඇත්තෝ මෙතන වාඩිලා ඉන්නවා. ඔය ඇත්ත කවුරුවත් දැන් ප්‍රාණඝාතය කරනවා. නෑ නේද? අදත්තා දානේ මේ වාඩි වුණාට පස්සේ නෑ. කාමිත්‍යාචාරයක් නෑ. කටත් වහගෙන ඉන්නේ ඉන්න මුසාවාද පරුසාවාද පිසුනාවාද සම්ප්‍රප්පලාපත් නැහැ. හැබැයි හිතේ කෙලස් තියෙනවා. අර දෙක නැති වුණාට මොනවද තියෙන්නේ? හිතේ තියෙන ආගේ හිතේ තියෙන කෙලෙස් ටික තමයි අපි දැනගන්න ඕනේ. මොකද මේවා අවබෝධ කර ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. ඒකට හේතුව තමයි පින්නතුනේ මේ හිතේ තියෙන කෙලෙස් එකක් හරි තිබ්බොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දුගතිය කැමති වෙන්න ඕනේ කියලා. දුගතිය කියන්නේ කොහේද? සතර අපාය. සතර අපාය කැමති වෙන්න ඕනේ කියලා. ඒ නිසා ඉතා වැදගත් අපේ හිතේ මේ කෙලෙස් වලින් හිත නිදහස් කරගන්න එක. ඉතින් යම් කෙලිට වෙච්ච වස්ත්‍රයක් තියෙනවා. ඒක මල බැඳිච්ච වස්ත්‍රයක්. ඉතින් මේක එක එක විදිහට සායම් පොවන්න කෙනෙක් යනවා නම් රන්මන් පාට කරන්න, නිල් පාට කරන්න, මදිතිය පාට කරන්න, ලේ පාට කරන්න, ඒක ඩයි කරන්න යනවා. ඒ කිලිට වෙච්ච වස්ත්‍රය ඒ පාට කරන්න පුළුවන්ද? ඒ විදිහට. බෑ නේද? ඇයි බැරි? ඒක කිලිටි වෙලා තියෙන, මල වැදිලා තියෙන. නමුත් පිරිසිදු වස්ත්‍රයක් තියෙනවා. ඒ පිරිසිදු වස්ත්‍රය දැයි දාන්න පුළුවන් නේද ඕන එක. එහෙනම් අපේ හිතත් පිරිසිදු කරපුවාම මේ පිරිසිදු කරපු හිතට අර වගේම ඩයි දාන්න පුළුවන්. ඩයි දානවා කියලා කියන්නේ සද්ධර්මයේ අපිට ඒත්තු ගන්නන්න පුළුවන්. එහෙනම් මේ කෙලෙස් අපි අයින් කරන්න ඕනේ. මොනවාද කෙලෙස්? මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන වත්තුප සූත්‍රයේ පෙන්නනවා හිතේ තියෙන කෙලෙස් 16ක්. ඉතින් මේ 16 මන් ටික ටික කියලා දෙනවා. ඔයත්තන්ට තියෙන තමන් ගාව තියනවද නැද්ද කියලා බලන්න ඕනේ. කාගාව තියනවද නැද්ද කියලා බලන්න ඕනේ. තමන් ළඟ අල්ලපු ගෙදර කෙනා ගාව නෙවෙයි වෙන කාගාවත් නෙවෙයි. ඇයි මේකේ හානිය කාටද වෙන්නේ? තමන්ට දනුන්ටද? තමන්ට තමන්ට හානි වෙන හින්දා තමයි තමන් බලන්නේ. මංගාව තියනවා නම් තියනවා කියලා පිළිගන්න ඕනේ මේක තමන්ට හානි කරයි. ඒ වගේම තමන්ගේ නිවනටත් හානි කරයි අදිෂ්ඨාන කරනවල මම මේක කොහොම හරි මොනා කරගන්නවා කියලාද? පහ කරගන්නවා, අයින් කරගන්නවා කියලා. ඔන්න මම එක එක කියාගෙන යනවා. ඉතින් කල්පනා කරගෙන යන්න. තියනවද නැන්ද කියලා බලන්න. මේවා සාමාන්‍ය ජීවිතේ නම් කතා කරන්නේ නැහැ. ඒ වුණාට තමන් බලන්න ඕන තමන්ගේ ජීවිතේ මේ කෙලෙස් නිසා අපි කොච්චර මේ සංසාරේ දුක් විඳිනවාද කියන එක. මේ ආත්මෙ දුක් විඳිනවා, සසරේ දුක් විඳිනවා. ඉපදි ඉපදි මෙරි මෙරි යන්නේ. මේවා අයින් කරගන්න බැරි හින්දා. ඒ හින්දා කල්පනා කරගෙන යමු අපි. එතකොට දැන් පළවෙනි එකට පේනවා අවිජ්ජා විෂම ලෝභය. මතක තියාගන්න ඕනේ. මොකද අවිජ්ජා විෂම ලෝභය. ඒ කියන්නේ යමක් මගේ වේවා කියන පතන එක. අවිද්‍යා විෂම ලෝභය කියන්නේ. යමක් දැන් රූපයක් දැක්කා. ශබ්දයක් ඇහුණා. නාසයට ගඳක් සුවඳක් ආවා. දිවට රසක් ආවා. කයට ස්පර්ශයක් ආවා. පංචකාමය කියලා කියන්නේ. ඇහැට එනකොට ඒක මගේ වේවා කියලා පතනවා. මේ කාර්යක හරි ලස්සනයි. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? මේ කෑම හරි රසයි. ඒවා දන්නේම නැතුව ඔයාලා පතලා තියනවා මේක මගේ වේවා කියලා. එතකොට ඒ ඉන්නේ අභිජ්ජාව. එතන තමයි කාමච්ඡන්දය එන්නේ එතතනේ. ඒතර කාමච්ඡන්දය එහෙම නැත්නම් ඒ අවිජ්ජාව එතන එනකොට එහෙනම් දැන් Taman දන්නවා එහෙම වෙච්ච ගම Tamanට අනාගතයේදී ඒ දැන් අපි තුමුකෝ ලස්සන රූපයක් දැක්කා කියලා කෑමක් ගැන ආසාවක් ඔය විදිහට අනේ රස කෑමක් කියලා හිතුණා කියලා. මොකද වෙන්නේ? ඒක කන්න කැමැත්ත ඇති වෙනවා කියන්නේ නැවත වතාවක් කටක් හදනවද නැද්ද? හදනවා. එහෙනම් නැවත උප්පත්තියකට යනවා. දුක නෙවෙයිද? දුක නේද? ඉතින් දුක තමයි. ඉපදුනා නම් ජාතිපච්චයා ජරා මරණ. ඉතින් මේ විදිහට එහෙනම් අවිජ්ජාව කියන එක තියෙනවා. එතකොට අවිජ්ජාව ඇති වෙන්න ඔය මිත්‍යා දිට්ඨියත් හේතු වෙනවා. ඇයි? මිත්‍යා දිට්ඨිය කියලා කියන්නේ අපිට පේන්නේ දැන් ඇහැට රූපයක් එනකොට ඒ රූපේ පේන්නේ ආ ලස්සනයි. දැන් අපි හිතන්නකෝ ඉස්සරහා තියෙන කයක් අපි මේ කයවල් තියෙන්නේ. කය දැක්කාම හිතෙන්නේ ලස්සනයි කියලා නේ. නමුත් ඇත්ත මොකද්ද? බත් එකේ ওই කොණ්ඩේ දැක්කාම හිතන දැන් කොණ්ඩේ දිහා බලලා ආ ලස්සන කොණ්ඩේ කියනවා. බත් එකේ තිබ්බොත් එයා චෙක් විතරක් කියලා නේද? චෙක් කියනවා. එතකොට කෝක දැත්ත? ඔලේ තියෙන එක දැත්ත, බත් එකේ තියෙන එක දැත්ත. බත් එකේ තියෙන එක නැත්ත. ආන් ඒක තමයි මේ වෙලා තියෙන්නේ. එහෙනම් දැන් මොකද්ද මේ කියලා දෙන අසුබ දෙයක් සුබයි කියලා බොරු කියලා තියෙනවා. තේරෙනවද? ආන් ඒ වගේ අනිත්‍ය දෙයක් නිට්ටයයි කියලා බොරු කියනවා. මගේ නොවන දෙයක් මගේ කියලා බොරු කියනවා. නේද? ඒ වගේම දුක්ඛ දෙයක් සැපයි කියලා බොරු කියනවා. ඉතින් ඔය ඔක්කොම එනවා මේත් එක්ක. අවිජ්ජා. අවිජ්ජා විෂම ලෝභය කියන්නේ ඒකයි. යමක් මගේ වේවා කියලා රූපයක්. රූප ගත්තාම වර්ණ, ගන්ධ, රස මේ ඔක්කොම රූප. ඇහැට, කනට, නාසයට එන ඒවා මගේ වේවා කියලා පතන එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ව්‍යාපාදේ කියන්නේ මොකක්ද කියලා දන්නවද? අවිද්‍යා ව්‍යාපාදේ. ව්‍යාපාද කියලා කියන්නේ දැන් ඒ කියන්නේ නැසේවා මැරේවා කියලා හිතන එක. ඔයත් හිතනවද එහෙම? අපි නම් හිතන්නේ එහෙමනම් අපි හිතන්නේ නැහැ කියලානේ. නමුත් ඕන්න බලන්න දැන් පාරේ යනවා. ඔයත් පාරේ යනවා. යනකොට වාහනේ ඉස්සරහින් දැන් අපි යනවා කියන තව වාහනයක් හිමීට යන යන්න දෙන්නෙත් නෑ. හොඳයි. පන්සලට දාන වියාගෙන යන්නෙත් කියලා හිතන්නකො. දැන් අපේ වාහනේට යන්න දෙන්නේ නැත්නම් ඔය ඇත්තන්ට මොකද්ද හිතෙන්නේ? අර වාහනේ කෙනා හිටියනම් හොඳයි කියලාද නැත්නම් හොඳයි කියලාද? නැත්තම් හොඳයි කියලා හිතනවා නේද? ආන් ඒක තමයි වෙන්නේ. මොකද්ද? ව්‍යා ව්‍යාපාදේ. ඒක තමයි දිගට ගිහිල්ලා මේ මිනිස්සයා නැත්තම් හොඳයි. දැන් ඔය මොකක් හරි වැඩපලකට ගියපුවාම රැස්වීමකට ගියාම සමිතියකට ගියපුවාම මේ මිනිස්සයත් ඇවිල්ලා නේ කියලා හිතනා නේද? ඒ මොකක්ද යටින් හිතෙන්නේ? නැත්තම් හොඳයි. අර පොඩියට එනවා. ඒක තමයි දිගට දිගට ඇවිල්ලා විපුල බවටපත් වෙලා නේද? ගහ ගන්න, මරා ගන්න තැන් බවට පවපත් වෙන්නේ. නැසේවා, මැරේවා කියලා හිතන්නේ. දැන් මේක කාටද හානි කරන්නේ? ඒ පුජ්‍යලයා නම් එකපාරයි ගැහුවා මැරුණා ඉවරයි. ඔයගොල්ලෝ සංසාරේ කොච්චරක් ඔබට දුක් වේදෙන්න වෙනවද නේද? ආන්ගික හරි භයානකයි. මේ හැම කෙනෙක්ම එහෙමයි. අපි මේ හිතේ තියෙනවා මේ පොඩියට නම් ගන්න එපා. මහා ලොකු බරපතල කාරණාවක් මෙතන තියෙනවා. බරපතල කාරණාවක්. ඒ නිසා ඒ එක කෙලෙසයක් ව්‍යාපාදේ. ඔකට ව්‍යාපාදේ කියලා පාලියෙන් කියනවා. අවිජ්ජා විෂම ලෝභය ඊළඟට දැන් ව්‍යාපාදේ. ඊළඟට දෙනවා ක්‍රෝධය කියලා එකක්. මොකද්ද? ක්‍රෝධය. මේ ක්‍රෝධය කියලා කියන්නේ ඒ කියන්නේ මේ ක්‍රෝධය එනවා තරහ යනවා කියන එකයි. තරහ. ඔයත් තරහ යනවාද? යනවනේ. කොහොමද තරහ යන්නේ? තමන්ගේ වැඩක් කරනකොට ඒකට හිරිහැර කරනකොට තරහ යනවා. ඒ මොකද්ද? තමන්ගේ සංස්කාර වලට හානි කරනකොට තරහ යනවා. දැන් ඔයත් රෙදි හොද හොද ඉන්නවා. දරුවා ඇවිල්ලා පයින් ඇඟට තරහ යනවද නැන්ද? තරහ යනවා. ඔෆිස් එකේ වැඩක් කර කර ඉන්නවා, ගෙදර වැඩක් කර කර ඉන්නවා, කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කතා කරනවා, හයියෙන් කෑ ගහනවා, වැඩේ කරන්න දෙන්නේ නැහැ. මොකද වෙන්නේ? තරහ යනවා. ඔයගොල්ලෝ හැමදාම වැඩට යනකොට බල්ලෙක් කන්න පයින්නවා. පාරේ. ඒත් මොකද වෙන්නේ? ඒ තමන්ගේ සංස්කාරයට හානි කරන හින්දා තරහ යනවනේ. ඒක තමයි කියන්නේ ක්‍රෝධය කියලා. ඒ වගේම තමන්ගේ හිතවත් අයට නරක කරනකොටත් තරහ යනවා. දැන් ඔයාලගේ දරුවන්ට එහෙම තව ළමයෙන් ගැහුවා හැම කිව්වොත් එහෙම මොකද හිතෙන්නේ? ඈ මෙහෙම මේවා කරා තරහ යනවනේ. ඇයි තමන්ගේ? වෙන ළමයෙකුට ගැහුවට එහෙම එකක් නැහැ. එහෙනම් මේ තරහ යනවා මේ මගේ දරුවා කියලා අරන් තියනවනේ. බුදුහාමුදුරන් කියන්නේ ඔක්කොම දරුවෝ මගේ තමයි. මේ ලෝකයේ ඉන්න සියලුම දරුවෝ කාගේද? අපේ දරුවෝ වෙලා තියෙනවා. එක දරුවෙක්වත් මගේ කියලා වෙන් කරන්න බෑ. එතකොට ඔක්කොම දරුවෝ ඇයි නේද? අපි හැම කෙනෙකුටම හැම කෙනෙක්ම ඥාතිලා තියෙනවා. එතකොට දැන් ක්‍රෝධය කියන එක පැහැදිලි. එහෙනම් ක්‍රෝධය කියන්නේ මොකද්ද? ක්‍රෝධය කියලා කියන්නේ අර තරහ යනවා Tamanගේ හිතවත් අයට හිතවත් අයට නරක කරනකොට තරහ යනවා. ඒ වගේම තමයි තමන්ගේ අහිතවත් අය ඉන්නෝනේ තරහකාරය. ඒ අයන්ට කවුරු හරි කෙනෙක් හොඳ කරනකොටත් තරහ යනවා නේද? මේ කට්ටියට මෙහෙම කරා කියලා. ආන් තමයි මේ ක්‍රෝධය කියලා කියන්නේ. ඒ වගේ තමන්ගේ සංස්කාර වලට හානි කරනකොටත් තරහ යනවා. ඒකත් තමන් කල්පනා කරන මංගාව තියෙනවා දැක්කනේ තියනවා කියලා. එහෙනම් තියනවා. එහෙනම් මම මේකෙන් අයින් වෙන්න ඕනේ කියලා හිතන්න ඕනේ. ව්‍යාපාදය ඊළඟට ක්‍රෝධය. උපනාහය කියලා එකක් තියෙනවා තව. මොකද්ද? උපනාහය. මේ උපනාහය කියලා කියන්නේ පින්නතුනේ බද්ධ වෛරය කියන එකයි. කියනවා නේද මම ණයෙක් පොළඟෙක් හරි ඇවිල්ලා එහෙම කනවා කියලා එහෙම සමහර කට්ටිය තරහ ගියාම කියනවානේ. ඒකට කියනවා බද්ධ වෛරය. සමහර කට්ටිය කියන අපි අපේ ජීවිතේ කවදාවත් අපි ওই ගෙවල් පැත්තටවත් පයපා ගන්නවත් නැහැ මිනිස්සු මෙහෙමයි කියලා තියෙනවා. ඉතින් අසත්පුරුෂ ගති ලක්ෂණ තියෙනවා නම් අයින් වුණාට කමක් නැහැ. නමුත් වෛරී චේතනාවෙන් අයින් වෙලා තියෙනා නම් ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? තියෙනවා. තමන් බලන්න ඕනේ බද්ධ වෛරය තියෙනවද කියලා. ඒ බද්ධ වෛරය කියන එක ඇති වෙන්න පින්නතුනේ දැන් උදාහරණයක් විදිහට එක පුජ්‍යලයක් ගත්තා මේ පුජ්‍යලයා Tamanට මේ විදිහට හානි කරනවා මොකක් හරි එහෙම දිගටම කරගෙන යනකොට අපි එයාට නිකන් සංඥාවක් දා ගන්නවා මෙයා මෙහෙම නරක වැඩම නරක වැඩම කරන කෙනෙක් කියලා. ඊට පස්සේ ඉතින් ඔයාලට හානි කරන හින්දානේ ඔය එහෙම කරගෙන තියෙන්නේ. ඊට පස්සේ කාලයක් කොහම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අර සංඥාව මොකද වෙන්නේ? දැඩි වෙනවද නැද්ද? දැඩි වෙනවා. දැඩි වුණාට පස්සේ ඒක බද්ධ සංඥාවක් බවට පත් වෙනවා. ඉතින් ආත්ම ආත්ම ගණන් පලි ගන්නවා කියලා වගේ එකක් කියන්නේ ඒ හින්දා. ආත්ම ආත්ම ගණන් පලි ගන්නවා කියලා වගේ කියන ඒ බද්ධ වෛරය. බද්ධ වෛරය නෑ. දැන් අපි හිතමුකෝ මං ගාව නම් ওই බද්ද වෛරය නැහැ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. අපි නෑ ගෙදරට යන්නේ නැත්තේ මේ හින්දා. ඔයත් කල්පනා කරන්න මේ පුජ්‍යලයා ගැන එහෙම වෛරයක් නැත්තම් ඒ මිනිස්යාට පාරේ වැටිලා ඉන්නවා. උදව් කරන්න කවුරුවත් නැහැ. තමෙන් තමන් ළඟින් යනවා. දැන් වැටිලා ඉන්න හොඳටම කලන්තේ දාලා හරි. තමන්ට චේතනාවක් එනවද මේ මිනිස්යාට උදව් කරන්න ඕනි කියලා. එතකොට නම් ආම ප්‍රශ්නයක් නැහැ. නමුත් අර එහෙම එන්නේ නැත්තම් වෛරයක් තියෙනවා. මෙයාට කරන්න ඕනේ නැහැ කියලා හිතෙන්නේ. එතකොට මේ විදිහට මේ කෙලෙස් ඇති වෙන්නේ නැහැ කියලා පැහැදිලිද? අපි දෙයක් මගේ කියලා අරන් තියෙනවා. තේරෙනවද? ඒ මගේ කියලාගත්ත දෙයට මගේ කියාගත්ත දෙයට යම්කිසි කෙනෙක් හානි කරනකොට තමයි මේ ප්‍රශ්න ඔක්කොම වෙන්නේ. මගේ මහත්තයා, මගේ ළමයි, මගේ දේපල, මගේ දේපල ඉඩකඩම් මේ ඔක්කොම මගේ කියලා තියෙනවා. දැන් රහතන් වහන්සේට තියෙනවද මගේ කියලා එකක්? නෑ නේද? එහෙනම් තරහ ගන්න කෙනෙක් නෑ. දැන් මේ හිතන්නකෝ දැන් මේ ඉඩම මගේ කියලා දාගත්තා. ඉඩම මගේ දැන්. දැන් ඉඩම මගේ කියවට පස්සේ එහා වත්තෙන් පොඩ්ඩක් හරි ඇල්ලුවොත් දැන් තරහ යන්නේ නැද්ද? තරහ යනව නේද? මේ පස් ගොඩක්. මේ පෘථිවියේ තියෙන පස්ගොඩ කාටවත් අයිතියක් නැහැ. ඊට පස්සේ නඩු ගිහිල්ලා කියනා නේද? උසාවියටත් ගිහිල්ලා කියනනේ කියලා මෙන්න මගේ කෑල්ලක් අල්ලගත්තා. තේරුණාද? ගිහිල්ලා නඩු දාගෙන මේවා කරගෙන මිනි මරාගෙන. ඒක මගේ කියලා ගත්ත නිසා ඒ ප්‍රශ්නේ වුනේ. එහෙම දැන් ඉඩමක් ගයක් දැන් අමනේ ගෙදරක් තියෙනවා. දැන් ඔන්න සර්පෙක් එනවා ඒ ගෙදරට. සාමාන්‍ය මිනිස්සු මොකද කරන්නේ සර්පයා? ඈ අනේ පුතේ හොඳයි බාපෙක කියනවාද එහෙම නැත්නම් ගහලා මරලා දානවා. ගේ ඇතුළට ණයෙක් එහෙම ආවා සාමාන්‍ය කෙනා. බුද්ධිමත් කෙනා නෙවෙයි මේ කියන්නේ. එයා මරනවා නේද? ඇයි උඹ මේ ගෙදරට ආවේ? මේක කාගේද? මගේ. එතකොට එහෙනම් සර්පයාගේ නෙවෙයි. එහෙනම් මගේ ගෙදරට ආපු නිසායි ප්‍රශ්නේ. හැබැයි ඒ සර්පයා ඊට කලින් එයාගේ නිවහන කරගෙන තිබුණේ කොහෙද? ඒ ගේ තිබුණු පරිසරේ. දැන් මෙයා අල්ලගෙන කියනවා ඒක කාගේ කියලාද? ඒක මගේ කියනවා. දැන් මගේ කියාගත්ත තැන ප්‍රශ්නේ තියෙනවා. මගේ නොවන දෙයක් මේ මගේ කියලා තියෙන්නේ. දැන් මේ එකක්වත් මගේ නෙවෙයිනේ. ඔන්න බලන්න මේ කය මගේද? හ්ම්? ඔය මගේ නම් මේ කය මේක වයසට යන්නේ නැද්ද? ලෙඩ හැදෙන්නේ නැද්ද? ඈ දිරලා යනව නේද? මැරිලා යනව නේද? නවත්තන්නකො මගේ නම්. පුළුවන් ද නවත්තන්න කාටවත්? ඔය කිසි කෙනෙකුට ඔය දරුව මගේද දරුව මගේ නම් දරුව මට ඕන විදිහට ඉන්න එපයිනේ. එහෙම ඉන්නෙත් නෑ. කොච්චර හැදුවත් ඒගොල්ලන්ට ඕන විදිහට ඉන්නේ. එයාලගේ කයවල වෙනස් වෙලා ලෙඩ හැදෙනවා. අපිට ඕන විදිහට එකක්වත් තියෙන්නේ නෑ. මේ සබහා ධර්මය යනවා ක්‍රියාවලියක්. ඒකට අපිට ඇඟිලි ගහන්න බෑ. මේ ගෙවල් දොරවල් හානි වෙලා විනාශ වෙලා යනවා. දැන් ඊයේ පෙරේද මම පහුගිය කාලේ පෙවුනන්නේ ස්වභාවික විවසන ඇවිල්ලා. මගේ නෙවෙයි කියලා පෙන්න ඔක්කොමනේ. එහෙම පෙන්නලා යනවා හිටපු ගා. හරි වාසනාවන්තයි වගේ අවස්ථාවලයි. අපිට ධර්මයේ කියලා දෙන්න අනිත් අයට හොඳ තැන් පෙන්නන මෙන්න දකින්න කියලා. නැත්තම් සමහරට හිතෙන්නේවත් නැහැ ඒ තරම් මේ නිත්‍යභාවයක් එක්ක ජීවත් වෙනවා. ඉතින් එහෙනම් මේ බුදු පියාණන් වහන්සේත් දෙව්දත් හාමුදුරුවොත් එක්ක කවුරුවත් තරහ ගත්තේ නැහැ නේ. දැන් දෙව්දත් හාමුදුරුවොත් එක්ක බුදු පියාණන් වහන්සේගේ වෛරයක් තිබුණාද? නැහැ ගල් පෙරළුවා හිටන්නේ. වෛරයක් නැහැ. ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් සාරිපුත්ත හාමුදුරුවොත් එක්ක මේ රහතන් වහන්සේත් එක්ක එහෙම ලොකුවට ඇලිලත් නැහැ. ඒතර උන්වහන්සේත් එක්ක ඇලිලත් නැහැ. දේවදත්ත හාමුදුරුවෝ එක්ක බුදුහාමුදුරුවෝ ගැටිලත් නැහැ. ඒගොල්ලන්ට සාමාන්‍ය ජනතාව ඔය ඇත්ත. සාරිපුත්ත හාමුදුරුවෝ කියනකොට සාදු කියලා වඳිනවා. දේවදත්ත හාමුදුරුවෝ කියපම බුදුහාමුදුරුවෝ ගල් පෙරළුවා කියලා තරහ ගන්නවා. තේරුණාද? හරියද වැරදිද? වැරදි. වැරදි. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම පුජ්‍යලයාව නෙවෙයි ඒ වැරදි කියන්න ඕනේ. ක්‍රියාවලිය. මොකද ක්‍රියාවලිය? ප්‍රාණඝාතය කරනවා නම් ප්‍රාණඝාත ක්‍රියාවලිය වැරදි. අදත්තාදානය කරනවා නම් ඒ කරන ක්‍රියාවලිය වැරදි කියලා බුදුහාමුදුරුවෝ දැක්කේ. පුජ්‍යලයක් දැක ගමන් අපි මොකද කරන්නේ? ඒ පුජ්‍යලයට අර විදිහට ලේබල් ගහලා ලේබල් ගහලා තරහ ගන්නවා මේ විදිහට හොඳයි නරකයි හොඳයි නරකයි කිය කිය. එහෙමයි ඔය බෙදාගෙන තියෙන්නේ. එහෙනම් දැන් අපි දැන් හතරක් කතා කරා. අවිජ්ජා, විෂම ලෝභය, ව්‍යාපාදය, ක්‍රෝධය, උපනාහය. ඊළඟට තව එකක් තියෙනවා මක්කය කියලා. මොකද්ද? මක්කය. මක්කය කියන්නේ ಗುಣ මකනවා. ಗುಣ මකනවා. ඔක අභ්‍යන්තර බාහිර කියලා දෙපැත්තක් තියෙනවා. ಗುಣ මකනවා කියලා කියන්නේ බාහිර වශයෙන් ගත්තොත් දැන් ඔය සමහර අයගේ ගුණේ මකලා දානවනේ. දැන් ඒගොල්ලෝ හොඳ වැඩ කරනවා. පන්සලේ හොඳ වැඩක් කරනවා චෛත්‍යයක් හදනවා. කට්ටිය කියනවා ওই චෛත්‍ය හැදුවට ඔය කට්ටිය මෙන්න මෙහෙම කට්ටියක්. අර ගුණේ මොකද කරලා තියෙන්නේ? මකලා දාන. ඔය දන් දුන්නට එයාලගේ හැටි අපි දන්නවා. එයාලා මෙන්න මේ වගේ කියලා අර ඒ ගුණේ මකලා දාන. මක්කේ කියන්නේ ඒකයි. ඒ ගුණේ මකලා දානවා. අභ්‍යන්තර පවා ගුණ මකනවා Tamange. ඔන්න බලන්න ගුණ මකන හැටි. මොකද අභ්‍යන්තරව මකන්නේ කොහොමද? මේ අභ්‍යන්තරව ಗುಣමකනවා කියලා කියන්නේ පින්නතුනේ දැන් ඔන්න අපි කාලයක් හොඳට ඉන්නවා. හොඳට අපි ජීවත් වෙලා ඉන්නවා. ඉතින් හොඳට සිල් රැකගෙන ඉන්නවා. ඊට පස්සේ ටිකක් කල් ගියාට පස්සේ ඕගොල්ලොන්ට බැරුව යන ඒ විදිහ හොඳ ජීවිතයක් ගත කරන්න මොකක් හරි ඉඳ නැවත නැවත අර සිල් නැති වෙලා ආයෙ දුස්සීල වෙලා අපිටකෝ ඉස්සර හොඳට සිල් ගණන් හිටපු කෙනෙක් දැන් බීලා වේබද්දෙක් කියලා ඉන්නවා. ටිකක් කල් ගියාට පස්සේ එයාට කියනා නේද කවුරු හරි කෙනෙක් ඉස්සර නම් ඔයා හරි හොඳයි කියලා කියනා නේද? දැන් තමයි මෙහෙමයි කියලා කියන්නේ. එතකොට අපේ හිත ඇතුළෙනුත් හිතනා නේද? මගේ ගුණයක් දැන් මම නැති කරගෙන තියනවා කියලා. ආන් ඒ වගේ අභ්‍යන්තර වශයෙන්ුත් මේ මක්කය කියන එක තියෙනවා. ඊළඟට දෙනවා පලාසය කියලා එකක්. මක්කය ඊළඟ එක මොකද්ද? පලාසය. පලාසය කියන්නේ පින්නතුනේ වෙන් කරනවා. කොහොමද වෙන් කරන්නේ? කට්ටියක් හොඳයි කට්ටියක් නරකයි. ඔය කුල අල්ලපුවම තමයි වෙන්නේ. ඔයාලගේ ගෙවල් වලට ඔකේ තබ්යන්තර බාහිර කියලා දෙකක් තියෙනවා. දැන් බාහිර වශයෙන් ගත්තොත් මෙන්න මේ වගේ දෙයක්. දැන් ඔයාලා ඒ ගෙවල් වලට එනවා නේද ඥාති. එනකොට නේද සමහර ඥාතිත් හොඳට තමන්ගේ තියෙන හොඳම ශක්තිය දාලා උයලා දෙනවා නේ කණ්ඩ හැම කණ්ඩ බොණ්ඩ සලකනවා. තව සමහර කට්ටියක් එනවා ওই පොඩ්ඩක් කන්න දීලා යවනවා. ඒගොල්ලන්ට එච්චර මනාපයක් නැහැ. සමහර කට්ටියකට මනාපයි. එක කට්ටියකට මනාපයි තව කට්ටියකට මනාපයක් නැහැ. දැන් වෙන් කරලානේ තියෙන්නේ. කට්ටියක් හොඳයි කට්ටියක් නරකයි. එහෙම එකක් නැහැ මේ ලෝකේ. මේ ඔක්කොම එක හා සමානයි. අපි මේ හිතෙන් දාගත වෙන කිරිලදී. එතකොට අභ්‍යන්තර වශයෙන් ගත්තාම පලාසෙ මෙහෙමයි. ඔයාලගේ කකුලේ තුවාලයක් හැදෙනවා. දියවැඩියාව හැදිලා තියෙනවා. දොස්තර මහත්තයා කියනවා මේ කකුල මොකක් කරන්න කියලා. කපන්න කියනවා නේද? ඊට පස්සේ කකුල කපලා කියනවා ඒ කෑල්ල මගේ නෙවෙයි අනිත් කෑල්ල කාගේද? කකුලේ ඉතුරු කෑල්ල ඒක මගේ. අර කෑල්ල මගේ නෙවෙයි මේ කෑල්ල මගේ. මොකද්ද මේ කරලා තියෙන්නේ? අපි හිතනවා ඒක තමයි අපේ අකුසලය. අනිත් එක මොකද්ද? හොඳ කෑල්ල කුසලය. ඇත්තටම ඒක නෙමෙයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ දෙකම අකුසලයේ. අරක වැඩි අකුසලයේ මේක අඩු අකුසලයේ. අපිට කුසලයක් තිබ්බනම් උපදින්නෙත් නෑනේ නේ. කුසලයක් තිබුණා නම් ඒ කියන්නේ දක්ෂ දෙකමක් තිබුණා නම් දක්ෂ කෙනෙක් කවුද? රහතන් වහන්සේ. එන අදක්ෂ නිසා ඉපදෙලා තියෙන්නේ. එහෙනම් දැන් පැහැදිලි. නියපොත්තක් කපලත් එහෙම කියනා නේද? ඒ කෑල්ල මගේ නෙවෙයි මේ කෑල්ල මගේ. උතන ගුණමගුකමක් තියෙන්නේ. ඉස්සල්ලා හොඳට කහන්න උදව් කරමු නියපොතු කෑල්ල. දැන් මොකද කියන්නේ? කහන්නත් උදව් කරා. දැන් කියනවා ඒක මහා ජරා නියපොතු කෑල්ල. කකුල උදව් කරාට කවුරුවත් ගෙදර ගෙනියන්නේ නැහැ නේද? දැන් ඒක මගේ නෙවෙයි ගුණයත් මකලා දානවා. අර තිබුණු ගුණේ මකලා දානවා. ඉතින් ඔහොම තමයි. හ්ම්ද? තමන්ගේ පුතා වුණත් දුව වුණත් ඔන්න කතා දෙන්නලා ගියාට පස්සේ තමන් කියන දේ අහන්න නැතු වෙනවනේ. එහෙම තමන් කියන දේ අහන්න නැතුව ගියහම මොකද වෙන්නේ? ඉස්සර නම් මෙයා මගේ දැන් මෙයා මගේ නෙවෙයි. ඒ දෙමව්පියෝ දරුවෝ දීග දුන්නට පස්සේ ඒ දරුවොත් එක්ක ඒ අමනාප වෙන්න ඕන ඔය හින්දා. ඔය හින්දා. ඇයි ඉස්සර නම් කියන දේ ඇහුවා. දැන් මගේ කියන දේ අහන්නේ නැහැ. වෙන කෙනෙක් කියන එකක් අහනවා. වෙන ගෑනු ළමෙක් හරි කවුරු හරි පිරිමි කෙනෙක් කියන දේ අහනවා. දැන් මට සලකන්නේ. එහෙනම් දැන් ඒක අතහැරියා නම් ওই ප්‍රශ්නේ නෑ නේද? දැන් දරුවා දීග දුන්නාට පස්සේ දරුවා දීග දුන්නාට පස්සේ දරුවා මොකද කරන්න ඕනේ? අතහරින්න ඕනේ. දානයක් නේද අතහැරීම? ආයෙ ඊට පස්සේ ඒක පිටිපස්සෙන් හිත යවුවොත් එහෙම දීලා නැහැ. දීලා නැහැ. ඊට පස්සේ තමයි අමාරුව තියෙන්නේ. දුන්නාට පස්සේ අතහැරනවා. දැන් අපි ඔක දන් දෙනකොට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ හරියට අසූචි කරා වගේ අතහැරියා වගේ අතහරින්න කියලා. අපි දකිනවා දැන් අසූචි කරලා ඉවර වෙලා කොමඩ් එකේ හරි ඇසිගිලි හරි අසුචි කරලා ඉවරනට පස්සේ වතුර ගැහුවට පස්සේ කොයි බටේ දිගද ඔක ගියේ කොහෙද වැටුනේ කියලා හොයනවද නෑ නේද? අතහැරිය නිවරයි. ඒක අතහැරිය ඉවරයි. ඉතින් දරුවොත් දුන්නට පස්සේ දුන්නා ඉවරයි. මරුණත් ඉතින් කමක් නෑ. ඒගොල්ලෝ අතහැරලා තියෙන්නේ. කොයි උදව්වක් තියනවා නම් කරනවා. උදව්වක් හදව්වක් තියනවා නම් කරන්න ඕනේ. ඒක වෙනයි. නමුත් අපි අල්ලගත්ත තැන කාටද මේ ප්‍රශ්නේ තියෙන්නේ? දරුවටද Tamanටද? Tamanට ප්‍රශ්න තියෙන්නේ. ඉතින් මෙන්න මේකයි දුකෙන් අත මිදෙන්න කියලා කියන්නේ. මේ දුක ඇති වෙන දේවල් අපි ප්‍රහාණය කරන්න ඕනේ. ඉතින් මක්කය පලාසය කියන්නේ එහෙමයි. ওই පලාසය කියන්නේ වෙන් කරනවා. එක එකක් හොඳයි කියනවා එකක් නරකයි කියනවා. ඒකයි වෙන්නේ. කට්ටිය ඥාති කට්ටියක් හොඳයි අම්මගේ පැත්තේ කට්ටිය හොඳයි තාත්තගේ පැත්තේ කට්ටිය නරකයි. එහෙමයි නේ කට්ටියකට වැඩියෙන් ආදරය කරන්නේ. එතකොට අපි කුල අල්ලලා නිකම්ම දන්නේ නැතුවට. ඒකෙතොට මෛත්‍රී කරන්නවත් බෑ මේ කුලේ කට්ටිය නිදුක්කෙත් අර කුලේ කට්ටිය අපවත්ෙත් තමයි කියන්නේ. ඇයි? ඒක කට්ටියක් අල්ලගෙන නේද? බුදුහාම එහෙම නෙවෙන්නේ කියන්නේ. සියලු සත්වයෝම නිදුක්කෙත්වා. ඒතර බලන්න අපි ගාව කොච්චර වැරදි දිනවද නේ? අපි හිතාන හිටියට මේ හිතේ තියෙන කෙලෙස්. දැන් කෙලෙස් තියෙනකොට හිතේ වැඩිපුර තියෙන්නේ මොනවද කියලා බලන්න. දැන් ඔය තියාගෙන යනකොට. චිත්තය තුළ. දෙමා පිරිසුදු කරගන්න ඕනේ. ඊළඟට ඉරිසියාව. ඉරිසියාව කියලා කියන්නේ ඉස්සා කියලා කියනවා මේ පාලියෙන්. ඉරිසියාව කියලා කියන්නේ පින්නතුනේ තමන් අනුන්ගේ වස්තුව ඉවසන්න කැමැත්තක් නැහැ. තමන්ට වඩා ඉහළ යනවට කැමැත්තක් නැහැ. ඉරිසියාව. ධනෙන්, කුලයෙන්, බලයෙන්, නේද අධ්‍යාපනයෙන් හොඳට ඇඳුමක් ඇඳලා තමන්ට වඩා ඉහළ යනකොට ඉරිසියාව ඇති වෙනවා. නේද? ඉරිසියාව. ඒ සම්පත් ඉවසන්නේ නැති කරනවා. ඒ කියන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා තේරෙනවද? ඉරිසියාව ඇති වෙන්නේ. ඔයාලා හිතනවා එයාට මේ සම්පත හම්බුනහම මහා සතුටක්, මහා සැපතක් එයා ලබනවා. ඒක මට නොලැබෙන නිසා එයාට මේ සැපත ලැබීම නිසා Tamanට ලොකු එකක් වෙනවා. ඇත්තටම සම්පත් ඇති කට්ටිය සතුටින් ඉන්නවා. දැන් ඔයගොල්ලෝ තියෙන්නේ අින්නකෝ රහතන් වහන්සේ කියන නමක් ඉන්නවා ගහක් මුල. ඔයගොල්ලෝ ඉන්න තට්ටු හතක ගෙයක් යට. දැන් වැඩියෙන් අතු ගන්න තියෙන කාටද? ඈ රහතන් වහන්සේටද තට්ටු හතක් ඇතුලේ ඉන්න මනුස්සයාටද? රහත් තට්ටු හතක් ඇතුලේ ඉන්න මනුස්සයාට ඒක නැහැද? අරයට මොකුත් නැහැනේ. එහෙනම් දැන් අර ඒ වගේ ගහක් මුල ඉන්න කෙනාට ඉරිසියාවක් ඇති කරගන්න දෙයක් නැහැ ලොකු ගෙයක් තිබ්බා කියලා එයාට. ඇයි? එයා දුකක් විඳිනා. ඉතින් මොකද්ද කියන්නේ? අනේ මේ සත්‍යයත් මේ සංසාර දුක්ඛය අවබෝධ කරගෙන පුදුමාකාර නිවිල්ලකට පත් වේවා කියන්න පුළුවන්. බලන්නකො නිවෙන හැටි කල්පනා කර යනකොට මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ එහෙම එකක්. ඇහෙනකොට නිවෙනවා. හිතේ තියෙනවා පිරිසිදු වෙලා යනවා. හැබැයි අහන්න ඕනේ. ආන එකන කියන්නේ සුණාති කියලා කියන්නේ චර නේද? සුණාත ධාරේත හිතන්න ඕනේ නේද? ඊට පස්සේ තමයි ඒ අනුව හැසිරෙනවා. හිතාගෙන යනවා. ඕක දිගට තියාගෙන යන්න ඕනේ. නේද? මෙතනින් නවත්තන්න එපා ජීවිතේ දිගටම බලන්න. තමන්ගේ හිත පිරිසිදු කරගන්න ඇති. හොඳයි. ඊළඟට මච්චරිය කියලා එකක් තියෙනවා. මච්චරිය. ඉරිසියාව මච්චරිය. මච්චරිය කියලා කියන්නේ මසුරු බව කියන එකයි. ඒකේ පස් ආකාරයක මසුරු බවක් තියෙනවා. ලාභ මච්චරිය. ඒ ලාභ මච්චරිය එහෙම කියන්නේ ඇයි? ලාභ ලබන්නේ කැමති. හොරට කිරණ කරන්නේත් ඇයි? නෑ හොරට කිරුම් මෙන්න මෙහෙම කරන්නේ. ඒක එක ද්‍රව්‍ය වලට දැන් මේ මේ එක එක දේවල් එලෙන්ද එහෙම කරනවානේ සමහර අය ඒවා නේද? හොරට කරන්නේ. මොනවා සඳහාද? ලාභ ලබන්න. ඒකට කියනවා ලාභ මච්චරිය. ඊළඟට කුල මච්චරිය. අපි කියනනේ මේ කුලේ අපි මෙහෙමයි, අපි අහවල්, අපි අහවල් කුලේ, අපි ගොවිගම, අපි රදල, අපි අහවල්, අහවල් ඒ කුල විතරක් නෙවෙයි. අපි ගමේ කට්ටිය, අපි නගරේ කට්ටිය, අපි කොළඹ කට්ටිය, අපි මෙහෙමයි කියලා. එහෙමත් කුල තියෙනවා. අපි අහවල් ඉස්කෝලේ කට්ටිය නේද? අපි වයසගත් කට්ටිය කියන අපි වයසක කට්ටිය කුලයක් තියෙනවා. අපි තරුණ කට්ටිය කුල තියෙනවා. එක එක කුල. අපි කියන ගෲප් හදා ගන්නවා කියලා. ආන් එහෙම එකක් තමයි කුල කියලා. ඒ කියන්නේ කුල මච්චරිය. ඒ කුලේ වර්ණනා කරනවා. අපි හාවල් විශ්වවිද්‍යාලේ කට්ටිය. එහෙම තියෙනනේ කුල අල්ලගෙන. ආන් කුල මච්චරිය. එතකොට වර්ණ මච්චරිය. වර්ණ වර්ණනා කරන්න කැමතිනේ. අපේ પરම්පරාවේ කට්ටිය මෙහෙමයි. අපේ තාත්තගේ තාත්තා මෙහෙමයි. එහෙම එහෙම මෙහෙමයි කියලා කියන්නේ නේද? කට්ටිය ගැන වර්ණනා කරන්නේ. ඒක තමයි වන්න මැචරේ. කෑමක් ගැන උනත් වර්ණනා කරනවනේ. නේද? මේ කෑම රසයි කියපුවාම කියනවා ඕක මම මෙහෙමයි අපේ මෙහෙමයි හැදුවේ කියලා. ඉතින් ඔය වගේ වර්ණනා කරන්න දෙයක් නැහැ කෑම ගැන එහෙම නංගේ. හ්ම්? දැන් ඔය බලන්න රස කෑම මේසුඩ තියෙන කට්ටිය කියන හරි රසයි මේ කෑම කියලානේ වර්ණනා කරනවා. ඒ කෑම ටිකක් වෙලා කෑවට පස්සේ මොකද වෙන්නේ? පැය හතරකින් පහකින් එළියට යනවා. අසුචි බාටපත් වෙනවා. ඒ කෑම පිඟාන එහා පැත්තේ මේ අසුචි ගොඩ තියලා කියන්නකෝ දැන් රසයි ලස්සනයි කියලා. පුළුවන්ද කියන්න? බැහැ නේද? එහෙනම් ওই වගේ කෑමක් හදලා උඩපයින් දෙයක් නැහැ නේද? අසුචි පිට කරන කෑමක් හදලා උඩපයින් දෙයක් නැහැ. ඉතින් මේ මහා බොරු වැඩක් කරන්නේ ජීවිතේ. මේක බුදුහාමර ඒකයි කිව්වේ මේකෙන් ගැලවෙන්න දෙයක් කරන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ ඇත්ත දකින්න. මච්චරිය. ඒ කුල මච්චරිය. ඊළඟට වන්න මච්චරිය. ඊළඟට ආවාස මච්චරිය කියලා කියන්නේ ගෙවල් දොරලුත් ආවාස තමයි. හැබැයි ලොකුම ආවාසය මොකද්ද? Tamange ගෙමේ ඉන්නේ. මේ කය. ඒක මච්චරේ. ඒක තමයි ඉතින් ওই මච්චරේ හින්දා තමයි පොඩි බෙහෙත් මොනා හරි වුණ ගමන් බෙහෙත් ගන්න ඔක්කොම කරන්නේ මේ මච්චරේ. භාවනා කරනකොටත් ආඩිනකොටත් එක විදිහට ඉන්න බැලුව කකුල රිදෙනකොට කකුල දඟලවන්නේත් ඒ හින්දා තමයි. අනේ මේක නම් හරියන්නේ නැහැ. මයි යන යන කකුල රිදෙනවා භාවනා කරන්න බෑ කියලා. ඒ මච්චරේ මේකට තියෙන කැමැත්ත. බයයි ඉතින් මේක මැරෙලයි කියලා රිදිලා. වෙන්නේ උපරිමයෙන් මැරෙන එකනේ ඉතින් ඉඳගෙන මැරෙන්න බලායි ඉන්නේතොර. මැරෙන්නේ නැහැ අවබෝධයලා මොකද වෙන්නේ? මේක තේරෙනවා මේ දුක්ඛාරය සත්‍ය එහෙම ගැඹුරට යනකොට. හොඳයි. එතකොට අනිත් එක තමයි අපේ ධම්මමච්චරය කියන එක. ඒකත් හොඳ එකක් නෙවෙයි ධම්මමච්චරිය. දැන් ওই රටවල් වල ගහ ගන්නවනේ ධර්මයෙන්ද. ආගම්ෙන්ද එහෙම. ඉතින් මෙවත් තියෙනවා මච්චරිය. එතකොට මච්චරිය. ඊළඟට මායාව කියලා එකක් තියෙනවා පින්නතුනි. මොකද්ද? මායාව. මායාව කියලා කියන්නේ වැරදි කරලා ඒ වැරදි අනිත් අය නොදකීවා කියලා හිතනවා. මොකද හිතන්නේ? වැරදි කරලා වැරදි අනිත් අය දකින්නේ නැත්තම් හොඳයි කියලා හිතනවා. ඉතින් එහෙමනේ සාමාන්‍ය තමන් වැරද්දක් කරලා වැරද්ද පිළිගන්න කැමැත්තක් නැති බව දන්නවනේ. නැහැනේ ගොඩාක් කට්ටිය වැරදි පිළිගන්නේ නැහැ. ඉතින් ආන් මේ වැරදි පිළිගන්නේ නැති නිසා ඉතින් එයා හිතනවා මම මේ වැරද්ද කරාට මම මේක වහගන්නවා කියලා. දැන් ඔය භික්ෂුන් වහන්සේලාට එමෙ කියන අයත් එහෙම දෙසන්නේ කියලා මං ගා වැරද්දක් වුණා නම් ඒ වැරද්ද මේකයි කියලා කියන්නේ. ඒ වගේ ඔයත්ත් තමන්ගේ වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද වැරද්ද වශයෙන් දකින්න ඕනේ පිළිගන්න ඕනේ මේ ගාවගේ වැරද්දක් මාගාව තියෙනවා කියලා. එතකොට තමයි විරුද්ධ වෙන්නේ. මේ නිවන් මාර්ගය එහෙම නැත්නම් මේ සංසාර මාර්ගයේ සංසාරයෙන් අත මිදලා නිවන් දකින්න වැඩේ හොර කරලා කරන්න දුරුවන් එකක් නෙවෙයි. අනිත් ඔක්කොම නම් ඔක්කොම කරලා හොර කරලා බොරු කරලා කර හැකියි. නිවන් දකින්න වැඩේ හොර කරන්න පුළුවන්ද? කාගාද වෙනවා තියෙන්නේ ඔක්කොම. Tamange හිතේ. ඉතින් බලන්න මේ තරම් ජරා ගොඩක්, කෙලස් ගොඩක් හොඳයි කියලාමනේ හිතන්නේ. නේද? තව තියෙනවා මේකේ ගැඹුරට යනකොට. ඉතින් මායාව. ඉතින් ඒ මායාව මායා වෙන්නේ මේ ඇත්තටම දුසිල්භාවයේ වැඩි වෙලා තියෙන ඒක තියෙන උතන. දැන් ඔන්න මෙහෙම හිතන්නකෝ. ඒ වැරදි කරන්නේත් මොකක් හින්දාද නෙවෙයි. දැන් ඔන්න ඔයාලට තියෙන පොඩි ගියක් දැන් ඇති. නමුත් ඔයාලට හිතෙනවා ලොකු ගයක් හදාගන්න ඕනේ කියලා හෙන් දැක්කට පස්සේ. එතකොට ලොකු ගයක් හදන්න නම් දැන් හම්බෙන සල්ලි මාර්ග මදි. දැන් මොකද කරන්නේ? හොරකම් කරලා හරි මම මේක හදන්න ඕනේ. දැන් මෙයා හොරකම් කරන්න පටන් ගන්නවා. ඉස්සර හොරකම් කරේ හැංගිලා. ඊට පස්සේ එතන කවුරු හරි කෙනෙක් බලා ඉන්නවා නම් එයාව මරලා හරි හොරකම් කරන්න පටන් ගන්නවා. දැන් අදත් අදායන්ට අමතරව තවත් මොකක්ද ආයේ? ප්‍රාණඝාතයක් තාම. එහෙනම් දැන් එන්නේ එන්න මේ දේවල් වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න දුසිල්භාවය මොකද වෙන්නේ? දුසිල්භාවය වැඩි වෙනවා. ඉතින් දුසිල්භාවය තමයි වැඩි වෙන්නේ. ඉතින් මායාවෙන් කරන්නේ මේ වගේ වැරදි කරලා ඉවරලා අර ලොකු ගයක් ඔයාට තියනවා කියපුවාම හරි සතුට වෙනවා. හැබැයි දන්නවා යටින් කොහොමද මම මේක හදා ගත්තේ. වැරද්ද වහලා උඩින් ඉන්නවා. තේරෙනව නේද? මම හොරකම් කරලා වංචා කරලා පගා ගාලා හැදුවේ කියන එක තමන්ගේ ඇතුලෙන් වැඩ කරනවා. ඔවෙන් බෙදෙන්න බෑ. මිදෙන්න බෑ. එතකොට ඕම ඔබ තේරුම් ගන්න ඕනේ. එතකොට ඊළඟට ඊළඟ කාරණාව තමයි මායාව ඊළඟට තියෙනවා කෛරාටික්කම සාඨේය කියලා කියනවා. ඒ කියන්නේ ඒ කියන්නේ තමන් ගාව නැති ಗುಣ තියනවායි කියලා පෙන්නනවා. තමන් ගාව කරුණාවක්, මෛත්‍රියක් මොකක්වත් නැහැ. හැබැයි ලාභ ප්‍රති අපේක්ෂාවෙන් මං ගාව මේවා තියනවායි කියලා පෙන්නන එක තමයි කෛරාටික්කම. ඔය සමහර මුදලාලියත් එහෙම කරනානේ. ගියපහම බඩු ගන්න ඕනා මේ තරම් හොඳ එකක් කොහෙවත් නැහැ කියලා හොඳට උපාසක අම්මලා මේවා කරලා දෙන්නේ. ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්නේ එයාට ඒ අපිට තියෙන ආදරේටද? නෑ. එයාගේ තියෙන මේ භාණ්ඩය විකුණ ගන්න. ඒ කියන්නේ ප්‍රතිලාභ අපේක්ෂාවයි. නේද? සමහර කට්ටිය ඇවිල්ලා පුදුම විදියට සාන්ත දාන්ත විදියට කතා කරනවා පුදුම කරුණායි මෛත්‍රිය මොකද ප්‍රොමෝෂන් එක ගන්න ඕන හින්දා ලොක්ක ගාව ඈ එහෙ නැත්නම් මේ වැඩේ කරගන්න ඕන හින්දා මොකද්ද මේ තියෙන්නේ යටි කෛරාටිකකව මොකද තියෙන්නේ කෛරාටික අන්න ඒක තමයි ඒ කෛරාටික්කම කියලා කියන්නේ එහෙනම් දැන් පැහැදිලිව පේනවා කෛරාටික්කම කියලා කියන්නේ මොකක්ද තමන් ගාව නැති ಗುಣ තමන් අනිත් අයට ප්‍රකාශ කරන මොන අපේක්ෂාවෙන්ද මේ ප්‍රතිලාභ අපේක්ෂා. ඒක තමයි සාතේ. ඊළඟට කියන තම්බේ කියලා එකක් තියෙනවා. ඒ තම්බේ කියලා කියන්නේ පින්නතුනේ දැඩිභාවය කියන එක. තම්බේ කියන්නේ මොකක්ද? දැඩිභාවය. මම මෙහෙමමයි. මගේ අදහස වෙනස් කරන්නේ නෑ. මම මෙහෙමමයි. මම එහෙම වඳින කෙනෙක් නෙවෙයි. මම වඳින්නේ නෑ. මම මේ වගේ කෙනෙක් වෙනස් වෙන්නේ නෑ. කොහොම වුණාම නේද ගෙවල් රණ්ඩු වෙන්නේ. එක්කෙනෙක්වත් අර ෆ්ලෙක්සිබල් නැහැ කියලා කියන්නේ. එක්කෙනෙක්වත් නම්මශීලී වෙන්නේ නැහැ. ඒ හින්දා මහත්යා නෝනායක් කරන්න වෙනවා, නෝනා මහත්යාක් කරන්න වෙනවා. දරුවෝ ළම නේ දරුවොත් එක්ක දෙමව්පියෝ දෙමව්පියොත් එක්ක නේ දරුවෝ මේ විදිහට ගැටන තියෙන ඔය තම්බෙන්න. දැඩි. ඒ දික්තියක් අල්ලගෙන ඉන්නවා. හරිම දැඩිව ඒක වෙනස් කරන්න කැමැත්තක් නැතුව. ඒක එහෙමමයි. මේක මෙහෙමමයි. පිහිය මේ තියෙන තැන තිබිය යුතුයමයි. ආ ඒක දිට්ඨියක්. තේරෙනව නේද? වෙන තැනක තිබ්බ ගම රණ්ඩ ඕන. ඉතින් ඒ වගේ ඒවා වෙනස් වෙනවා. ඒක දැනගන්න ඕනේ. ඒක සම්බේ. සාරම්භය කියලා එකක් තියෙනවා. ඒකට කියනවා එකට එක කරනවා කියලා කියනවා. මොකද කියන්නේ? එකට එක කරනවා. ඒ කියන්නේ එක ගයක් හැදුවොත් මෙයා හදනවා ගෙවල් දෙකක්. තේරෙනවද? අර ඒ වගේ දේවල් කරන අනිත් පැත්තට අනිත් පැත්තත් තියෙන ව්‍යාපාද එකක් ගැහුවොත් දෙකක් ගන්නවා. ඒ කියන්නේ අවිජ්ජාවටත් එහෙමයි දෝමනස්සටත් එහෙමයි ව්‍යාපාදයටත්. නේද? මම අරින්නේ නැහැ කියලා කියන්නේ නේද මොකක් හරි එක. ආ ඒක තමයි ඒ දෝමන මේ එකට එක කරනවා කියලා කියන්නේ. ඔන්න ඔය හින්දා පුදුම එක ඉවරයක් නැහැ. හැමදාම ඉතින් ඕක තමයි ඉවරයක් නැත්තේ. අර ඔය ඇත්තන්ට අවශ්‍ය ටික තියාගෙන හිටියනම් ওই ප්‍රශ්නේ නැහැ. එකට එක කරන්න ගිහිල්ලා තමයි ඔය ඇත්තන්ට මහා දුක්ඛයක් ඇතිලා තියෙන. අනිත් කට්ටිය කරන කරන කරන එක කරනවා. Tamanට තියෙන යම් සරල ජීවිතයක් ගත කරන එක නැති කරගෙන දුස්සීල ජීවිතයකුත් ඊළඟට විවේකයක් සතුටක් සැනසීමක් නැති ජීවිතයකුත් ලබනවා. ඉතින් මෙන්න මේක තමයි ඒ කාරණාවේදී කියන්නේ. එතකොට සම්බේ සාරම්භය. ඊළඟට තියෙනවා මානය. මානය කියලා කියන්නේ තමන්ගේ ධනය, බලය, කුලය ඔය වගේ දේවල් නිසා තමන් හරියට මාන්නේ. මම තරම් ලොක්ෙක් මේ ලෝකෙ කොහෙවත් නෑ මම තමයි මෙහෙමයි ධනෙ නිසා ඉගෙන ගත්ත නිසා තමන්ගේ පරම්පරාව නිසා එක එක විදිහට මාන්න වෙනවා හොඳයි ඉතින් තමන්ගේ දක්ෂතා නිසාත් මාන්න වෙනානේ මම තමයි දක්ෂ මම තමයි දුවන්න දක්ෂ දැන් දුවන්න දක්ෂ කෙනා ආ එයා දුවන්න දක්ෂයි මම තමයි මේ විදිහට මේ වැඩපොළ කරන්න දක්ෂයි කුස්සිය වැඩ කරන්න දක්ෂයි උයන්න දක්ෂයි මාන්නේ තියෙනවා ඒක එක එක විදිහට මාන්නේ තියෙනවා මනිනවා මේක අතිමානී තැනට එනකොට කොහොමද වෙන්නේ? මම තමයි මුදුනා කියලා හිතනවා. මම තමයි ওই ඉහළම කෙනා කියලා. ඒක මහා දෙයක්. තව තියෙනදී හීනමානී කියලා එක්කත් තියෙනවා. හීනමානී කියලා කියන්නේ අනිත් අයට වඩා පල්හැෙන් තමන් හිතනා ඒ විදිහට. ඊළඟට මදය කියලා එකක් තියෙනවා. ඇති? එතකොට තියෙනවා මානය, අතිමානය, මදය. මදය කියලා කියන්නේ පින්නතුනේ ඒ මදේදී වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඒ කියන්නේ තරුණකම නිසා මදේ තියෙනවා. නිරෝගීකම නිසා මදේ තියෙනවා. තමන්ගේ ගෝත්‍රය නිසා මදේ තියෙනවා. මේ වගේ මදයන් තියෙනවා. ඔන්න උදාහරණයක් මම කියන්නම්. දැන් ඔය ඇත්ත දන්නව නේද මේ සමහරවිට ලෙඩ හැදෙනකොට මට සීනිත් තියෙනවා කොලෙස්ටරෝලුත් තියෙනවා. තව එක්කෙනෙක් කියනවා මට නම් මේ සීනි නෑ කොලෙස්ටරෝල් විතරයි. දැන් කවුද යාගෙන් ඉදිමෙන්නේ දැන්? අරයා කියන ටක් ගහලා අරයා කිව්ව ගමන් මට ලෙඩ තුනක් තියෙනවා කිව්වොත් මෙයා කියනවා මට එක ලෙඩයි තියෙන්නේ. අරයා කියනවා තව එක්කෙනෙක් කියනවා මට මොන ලෙඩක්වත් නෑ කියලා. දැන් කවුද ඉදිමිලා තියෙන්නේ? මදේ. නිරෝගීකමෙන් එක්කෙනෙක් කියනවා නේද? මට මොකක්වත් නෑ කියලා. ඒ කියන්නේ මගේ ශරීරයට එහෙම ලෙඩ හැදෙන්නේ නෑ. හැදෙනවද නැද්ද? මොන ලෙඩ නැති වුණත් ලෙඩ හතරක් තියෙනවා. මොකක්ද දන්නවද? බඩගින්න, පිපාසය, මල පිට කිරීම සහ මුත්‍ර පිට කිරීම මේ ලෙඩ හතර හැමෝටම තියෙනවා. ඒ නිසා මදයෙන් දඟලන්න දෙයක් නැහැ. තරුණකම නිසා මදේ තියෙනවා. හරි? කුලේ ගෝත්‍රය නිසා මදේ තියෙනවා. ඕක තමයි තියෙන්නේ. අනිත් එක තමයි ප්‍රමාදය. මොකක්ද අනිත් එක? ප්‍රමාදය. ප්‍රමාදය වෙන්නේ මොකක් නිසාද? පංචකාමයෝ නිසා. කොහටද ප්‍රමාද වෙන්නේ? නිවනට. පංචකාමයෝ. තේ බලනා නම් ප්‍රමාදයි. ඇයි? කාම වෙනව නේද? සින්දුවහා ඉන්නකොට ප්‍රමාදයි. ප්‍රමාදයි. පංචකන ඇස පිනවනකොට ප්‍රමාදයි. කන පිනවනකොට ප්‍රමාදයි. දිව, නාසය, කය පිනවනකොට ප්‍රමාද වෙනවා නිවනට. ඉතින් මෙන්න මේ විදිහේ කෙලෙස් ධර්මතා ඔක්කොමත් වෙනකොට ඔතන තවත් වෙනවා මොකද්ද මිත්‍යා දිට්ඨිය. මිත්‍යා දිට්ඨික ස්වභාවයකුත් වෙනවා. ඒක නවත්තුමු සූත්‍රේ නෑ නමුත් මේ හැම දෙයකම ඇතුළේ තියෙනවා මොකද්ද මිත්‍යා දිට්ඨිය. හැත් හරියට දකින්නේ නෑ මේවා. ඒ නිසා ඔයත් කල්පනා කරන්න ඕනේ බලන්න මේ ජීවිතේ මෙන්න මේ කෙලෙස් ටික පිරිසිදු කරගත්තොත් බුදු පියාණන් වහන්සේ දේශනා කරන ඔව් අහින්ද නේද දැවෙන්නේ ඔය හින්ද නේද තැවෙන්නේ පුදුම දුකක් නේ තියෙන්නේ බලන්න අවිජ්ජා ව්‍යාපාද නේද අවිජ්ජාව තියෙනවා ව්‍යාපාද ක්‍රෝධ උපනාහ මක්ක පලාසය ඊර්ෂ්‍යාව මච්චරිය මායාව නේද ඊළඟට සාචේය, තම්බය, සාරම්භය, මානය, අතිමානය ඊළඟට මදය සහ ප්‍රමාදය. කීයක් කියවද? 16ක්. මෙන්න මේ 16 නිසා තමයි පුදුමාකාර දුකකට පත් වෙලා තියෙන්නේ. එහෙනම් ඔය 16 පිරිසිදු කරත් මොකද වෙන්නේ? මේ 16 පිරිසිදු කරත් පින්නතුනේ හිත ආන් අර කිලිටු මල බැඳුන අවස්ථය යම්කිසි ආකාරයකින් පිරිසිදු කරා නම් අර පිරිසිදු වස්ත්‍රයක් බවට පත් වෙනවා. ආන් මේ විදිහට මුළු සම්පූර්ණම තමන් මේ කෙලෙස් ටික පිරිසුදු කරා නම් බුද්දේ අවෙච්ච ප්‍රසාදය ධම්මේ අවෙච්ච ප්‍රසාදය සංඝේ අවෙච්ච ප්‍රසාදය කියන තැනට එන්න පුළුවන් කියලා බුදුහාමරෝ දේශනාය පෙන්නනවා. ආන් එතකොට තමයි ඇතුළතින් නානවා කියලා කියන්නේ. ඇතුළේ ක්‍රෝධේ වෛරේ තියාන කොච්චර නැවත් කුණු යන්නේ නැහනේ. ඇතුළේ ඊර්ෂ්‍යා වෛරේ ක්‍රෝධේ උපනාහය තියාගෙන කොච්චර උඩින් නැවත් කුණු යන්නේ නැහැ. එහෙනම් කුණු යන්න නම් මොකද කරන්න ඕනේ? Taman සම්පූර්ණයෙන්ම නාන්න ඕනේ කොහොමද? අභ්‍යන්තරෙන් නාන්න. එහෙනම් ඒ අභ්‍යන්තරයෙන් නෑම සඳහා තමයි ඔයත් මේ හිත පිරිසිදු කරගන්න ඕනේ. කොයි මොහොතක හරි ඔයත් මේක ටිකින් ටික ටිකින් ටික මේ හැම මොහොතකම මේවා ගැන කල්පනා කරමින් යනවා නම් තමන් ගාව තියෙන වැරදි පිරිසුදු කරගන්නවා කියන තැනින් ඔයත්න්ට පුළුවන්කමක් ලැබෙනවා යම් කිසි අවස්ථාවකදී ඔයත්තන්ට මේ සසර ගමනේ අත මිදෙන්න. ඕවා හොඳ දේවල්. ඒ හින්දා තමන් කල්පනා කරගන්න මේ ජීවිතයේ තුල මේ හිතේ ඇති වෙලා තියෙන කෙලෙස් ධර්මයන් මේ විදිහට පිරිසිදු කරගෙන තමන්ගේ හිත පිරිසිදු කරගෙන ඒ නිර්වාණ අවබෝධයෙන්ම සැනසෙනවා කියලා අදිෂ්ඨානයක් ගන්න වෙනවා.